සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පුන්නං ආමබන්තේ ආනාති පාතා වීරමණී සික්ඛ සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි ආමේසු විචාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සබ්බාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සබ්බාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මච්ඡපමා දත්තානා වේරමණී සික් සික්ඛාපදං සමාදියාමි ගාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සංපාදේත ආම බන්තේ සාදු බම්බ සුරේ නරන් සනහාඳු දයාවිනි ආලෝකයක් ඝන අඳුරට මුදාඋනි දෙවියන් පවා ආයුගලත් ඔබා හොඳින් නිමි සංබුදු රචානිනි සමන්ත චක්කවාලේසු ආත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්මස් සවන කාලෝ අයං භදංඛා ධම්මස් සවන කාලෝ අයං භදංඛා ධම්මස්සවන කාලෝ අයං භදංඛා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස දන්දේනි කේදම්යං කි අංකුසේහි කසහිච්ච අදන්දේන අසත්තේන අහන්දන්තෝස්මි තාදිනෝති ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි මේ ලෝකයට පහළ වුම ශ්‍රේෂ්ඨතම උත්තම යානන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ භව හතරේ හතර මන්ද සසර ගින්නින් දැවෙන බොහෝ දුක් විඳින සත්වයා ඒ භයානක දුකින් අත මිදෙන්නට ආශ්චර්යවත් ධර්ම මාර්ගය මේ ලෝකයාට හෙලි පෙහෙලි කොට වදාළේ තථාගත බුදුරජාණන් වහන්සේ විසිනි. ඒ උතුම් තථාගතයන්න් වහන්සේගේ ලෝකයට පහළ වීම සම්බුද්ධ රාජ්‍යත්වයට පත්වීම මහ පරිනිර්වාණී කියන මහා තෙමගුණ සිහිපත් කරගෙන ලෝකේ පුරාම බෞද්ධ සදැහැති අය මහ පිංකම් කරනවා. දාන, සීල, භාවනා ආදී වශයෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් කෙරෙනවා. පින්වත්නි, අන්න ඒ මහා දෙමගුල සිහිපත් කරගෙන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශයේ මෙහෙවීමෙන් වෙසක් ධර්ම දේශනා මාලාවක් පැවැත්වෙනවා. ඒ ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් හැටියටයි මේ ධර්ම දේශනාවක් පැවැත්වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලම පැහැදිලි කරනවා කිච්චෝ manuss පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිත කිච්ඡං සද්ධම්ම සවණං කිච්ඡෝ බුද්ධානං උප්පාද බලන්න අපි මොනතරම් වාග්යවන්තද මනුස්ස ජීවිතයක් ලබන එක හරිම අමාරුයි කිච්ඡෝ මනුස්ස ප්‍රතිලාභ ඒ මනුස්ස ජීවිතයට අපට ගොඩ එන්න ඒ මනුස්ස ජීවිතයක් ලබා ගන්න මේ භයානක සසරේ මෙවර වාසනාව ලැබෙනවා තිච්ඡං මච්ඡාන ජීවිතං ලබපු මනුස්ස ජීවිතයේ මිනිස්සෙක් හැටියට ධර්මයෙන් බලවත් කරගන්න සීලෙන් සමාධියෙන් බලවත් කරගෙන ලැබුණු මනුෂ්‍ය ආත්ම භාවය අර්ථාන්විත කරගන්නට ලැබෙන එකක් හරිම දුර්ලභ දෙයක්. කිච්ඡං සද්ධම්ම සමන මේ වගේ ආර්ය ධර්මයක් තථාගත ධර්මයක් සංසාරේ ඉපදුණු සෑම භවයකම අපට ලැබෙන්නේ නැහැ. ඒක බොහෝම දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ ධර්ම ඖෂධය අපට සුලභව තිබෙනවා. කිච්චු බුද්ධාන උප්පාදු. ඒ අසිරිමත් ධර්මයක් පහළවන්නේ බුදුවරයෙකුගේ පහළවීමෙන්මයි. ආන්නේ බුදුවරයෙක් පහළවන්නේ බොහෝම කලාතුරකින් කල්ප ගණනාවකින්. ඒ නිසා පින්නතුනි මේ දුර්ලභ කරුණ ඔක්කොම වගේ අපි අත්විඳින කාලයක්. ඒක අපේ භාග්‍යය. ඝෝර භයානක සසරින් එතර වෙන්න වෙර වීර්ය වඩන්න හොඳම කාලයක් හැටියටයි අපට පැහැදිලි කරගත හැකි. දුර්ලභෝ පුරිසා ජඤ්ඤෝ නසෝ සම්භත්ත ජායති යත්ත සෝ ජායතේ ධීරෝ තංකුලං සුඛමේධති බොහෝම දුර්ලභයි ආචානීය මහා පුරුෂයන්ගේ බුදුරුන්ගේ පහළ වීම. නසෝ සබ්බත් ජායතේ හැම තැනකම පහළ වෙන්නේ නේ. තවත් ග්‍රහලෝක තියෙන සත්‍යෝ මේ විශ්වයේ ගත්තොත් වෙනවත් අභිභු වගේ සූත්‍රයකට ගියොතින් ආනන්ද මහා ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරෙන් අහනවා අභිභු කියලා ඉස්සර හිටපු රහතන් වහන්සේ නම ඒ රහතන් වහන්සේගේ හඬ සෑහෙන ඈතකට ඇහෙනවා මේ සත්වලට පමණක් නෙමෙයි ඒ වගේම මේ ලෝක ධාතුවට පමණක් නෙමි ද්විසහස්‍රී මහා ලෝක ධාතුවට පවා ඇතෙන්ට පුළුවන් නේද බුදුහාමුදුරණි කියලා ඔහොම ඇහුවා එතකොට බුදු හඬක් අරහත් හඬක් ඒ ආශිර්වාදෙ ඉච්ඡර දුරකට විශ්වය යනවා නම් ගමන් කරනවා නම් බුදු හඬ බුද්ධාශිර්වාදේ මොනතරම්ද කියලා ඇසුවා ඒ වෙලාවේ බුදුහාමුදුර අපූර්ව දේශනාවක් කරනවා. අපි සාරාංශගත කරගනිමු. ආනන්ද මේ එක ඉරකින් එක හඳකින් එළිය වැටෙන විශ්වයේ ප්‍රදේශයක් තියෙනවාද? ඒකට කියව මොකද්ද? සක්වල. අපි කියමු චක්‍රාවාටයක් කියනවා. එහෙමත් නැත්නම් හිතමු එක සෞරග්‍රහ මණ්ඩලයක් කියන්නේ. එක ඉරයින් එක හඳයි. එතකොට ඒක එක සක්වල. එවැනි සත්වලවල් 1000ක් එකතු වුණ තැන තමයි පළවෙනි ලෝක ධාතුව හැදෙන්නේ. බෞද්ධ විශ්වවිද්‍යාවට අනුව. විද්‍යාවේ කිසිම නැහැ කියන්නේ. චූලනිකා ලෝක ධාතුව. විද්‍යාවේ කඳුලක් නැති කාලේ අවිද්‍යාව නැති කරලා විද්‍යා උදපාදී විද්‍යාව පහල කරගත්ත බුදු විසින් සියලුම විද්‍යාවන්ට ඉස්සර වෙලා ලෝකයේ එහි ගමන් මඟ දෝලනේ පහළ වීම විනාශය ඔක්කොම කියන්නේ. එතකොට බලන්නකෝ බුදුරජාණන් වහන්සේෙන් පැහැදිලි කරන එක ඉරකින් එක හඳකින් ආලෝකයේ වැටෙනවන මේ විශ්ව ප්‍රදේශ කීක සක්වල. සෞරග්‍රහ මණ්ඩලයක් වගේ චක්‍රාවාටය. එවැනි සෞරග්‍රහ මණ්ඩල 1000කින් පරිමිත විශ්වයේ කොටසට කියනවා තවත් එහාට ගියාම චූලනිකා ලෝක. ඒ කුඩාම ලෝක 13. ඊළඟට ඒ 1000 නැවත 1000න් වැඩි කරාම ලක්ෂ 10ක් වෙනවානේ. අන්න ඉරවල් ලක්ෂ 10ක්, සඳවල් ලක්ෂ 10ක්, ඍතුවිතල ලක්ෂ 10ක්, මහා සාගර ලක්ෂ 10ක්. ඒ වගේ විශාල ප්‍රදේශයක පැතුරුණු සත්ත්ව ලෝක, ගහ ලෝක විශ්වයේ තියෙනවා. එතකොට දැක්කනේ ඉරවල් ලක්ෂ 10 ලක්ෂ 10ක් තියෙන. චක්‍රාමාත ලක්ෂ 10ක් තියෙනවා. පැන විශ්වයේ ප්‍රදේශෙට කිව්වා මොකද්ද? ද්විසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතු. ඒක මැද එක. හැබැයි ඒ ලක්ෂ 10 නැවත 1000න් වැඩි කරාම කෝටි 100 ගණනක්. ඒකට කිව්ව කෝටි සත සහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුව. ඔන්න විශ්වයේ තවත් එහාට තියෙන ආනන්ද. එතනින් එයාට සාමාන්‍ය මනසෙන් හිතන්න හොඳයි. එතකොට අභිභු මහරහතන් වහන්සේගේ ආශිර්වාදයේ හඬ පැතිරෙන්නේ පළවෙනි ලෝක ධාතුවට විතරයි. ඒ කියන්නේ චක්‍රාවාට 1000කට විතරයි. ඒ සම්බුදුවරයෙකුගේ ඒ ඛණ්ඩ වලය ගුණය ඒ පිරිතක් අපි හිතමු රතන සූත්‍රය කියලා. කෙලස් සක්වලක් ලෝක ධාතුවේ ආඥා චක්‍රයේ පතුරුවා දේශනා කළා කියලා අපි අහලා තියෙනනේ. ස්වාමීන් වහන්සේලා පිරිත් අනුශාසනා කරන විට පෙළ දහමට අනුව අටුවාවට අනුව එහෙම කියන්නේ ඒ කෙලසක්වල කියන නරකට. අන්නම කෝටි සත සහස්‍රී මහා සහස්‍රී ලෝක ධාතුව දක්වා ඒ පිරිත කවුරු හරි ශ්‍රද්ධාවි අසනවා ඒ වගේම සජ්ජායනා කරන ඒ හඬ ගුණය බලය ඒ දක්වා දැනෙනවා කියන්නේ. ඒ නිසා උදේ හවස ඇහුණට රතන සූත්‍රයේ වගේ සූත්‍රයක් මහා බල සම්පන්නයි. කෙනෙක් හිතනවනම් හිත එක්තෙන් කරනවනම් භාවනාවක් වේ ශ්‍රවණය කරනවා නම් සහ සජ්ජායනා කරනවා නම් එයාට ලැබෙන පින ගුණය සහ ආරක්ෂාව පුදුමාකාරයි. ඒ නිසා පින්නතුනි මේ වගේ මහා ආජානීය මහා පුරුෂයෝ හැම තැනකම කෝටි සිය ගණනක් සක්වලවල් තිබුණත් ඒ හැම තැනකම බුදුවරු පහලවන්නේ නැහැ. මගුල් සක්වලක පමණයි බුදුවරු පහල වෙන්නේ. මෙවර අපි උපන්නේ මගුල් සක්වලකයි. නේද? එහෙනම් බුදවරු පහළ වෙන්නේ දඹදිව කියලා කිව්වට කෙනෙක් අහන්න පුළුවන් මේ අපි යන දඹදිවමද? උත්තරය ඒකම නෙමෙයි. ඒ ජම්බුදීපතින කෝටි සිය ගණන මේ විශ්වයේ. සමහර වෙලාවට මේ අපි අපේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙලා මේ අපි වෙසක් සමරෙමි මෙහෙම බණ කිව්වට තවත් සක්වලක මේ වෙලාවේ බුදුවරයෙක් පහළ වෙන ඔන්න මෙන්න බොමෙඩක් ළඟ වෙරවීරිය පදන් වීරිය වඩනවා වෙන්න පුළුවන් නේ. තවත් තැනක ශ්‍රාවක සංඝයා බිහි කරලා වෙනස් සක්වලක බලන්න බුදුරජාන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්නට පුළුවන්. හැබැයි හැම තැනකම මගුල් සක්වලක් නෙවෙයි මගුල් සක්වලකමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. එවන් සක්වලකයි අපේ ජීවිතයේ මනුස්ස භවය ලැබුණේ ඒකයි වටින්නේ. යත්තසෝ ජායති ධීරෝ යම් තනක ඒ වගේ මහා උත්තමයාණන් වහන්සේ කෙනෙක් මහා ප්‍රඥයන් කෙනෙක් පහළ වුණා නම් සං කුලං සුඛමේදති ඒ පලාත ගම රට සක්වලම බලන්නකෝ සුවපත් වෙනවා බුද්ධාලෝකයෙන් සුකෝ බුද්ධානං උප්පාදෝ ඒ මහා බුදුරයන් වහන්සේගේ අංගීරසානන් වහන්සේගේ පහළවීමෙන් මොනතරම් ශාන්තියක් දැනුණද ඒ නිසා පින්තුනි එවන් කාලයක මේ වගේ විවිධ මාත්‍රකායකදී අපට බුදුබණ අසන්ට පුළුවන් අපට ලැබුණු මාත්‍රකාවත් එක්ක පුරිස ධම්ම සාරතී ගුණය ඒ සඳහා කරුණු ටිකක් සාකච්ඡා කරන්නටයි අපි අපදාන පාළි අඟුලිමාල දමන නැත්නම් චරිතයට සම්බන්ධව ඒ ගාථාව සඳහන් කළේ නැවත සිහියට ගනු ශ්‍රාවකයන්. දන්දේ නීකේ ධම්මයන්ති අංකුසේහි කසහිච්ච අදන්දේන අසත්ථේන අහං දන්තෝස්මි අත්තාදිනෝති ඔන්න බලන්න මේ ප්‍රකාශනය අඟුලිමාල මහරහතන් වහන්සේගේ අපේ සියලුම චරිතය සාකච්ඡා කරනවා නෙමෙයි ඔබ කවුරුත් දන්නවා ලැබුණු මාතෘකාවත් එක්ක ඒ ප්‍රකාශනේ වටිනවා පින්වත්නි බලන්න අඟුලිමාල කලින් අහිංසක බුද්ධිමත් ළමයි හැමෝටම වඩා දක්ෂයි. දක්ෂ අයට මොනතරම් ඊර්ෂ්‍යා කරන අය අදත් නැද්දනේ? එකට පන්තියේ ගියාට 10ක් 12ක් ආශ්‍රය කළාට දක්ෂම කෙනා කැපී පෙනෙනවානේ. බලන්නකෝ. උග්ඝටි තඤ්ඤුනි ශිෂ්‍යෝ ඉන්නවා වර්ග හතරක්. කවුද උග්ඝටි තඤ්ඤු? දීපාචි තඤ්ඤු, නෙය්‍ය පදපරම. උග්ගටිතඤ්ඤෝ කියන එක පාරයි ගුරුවරයා කියලා දෙන්න ඕන. එයාට හොඳට මතකයි. සුභාග ශිෂ්‍යෝ කියලා කියන්නේ. විපචිතඤ්ඤෝ එකපාරින් බෑ. එයාට පස්සය වතාවක්වත් කියලා දෙන්න ඕන. එතකොට තමයි තේරෙන්නේ නේ. ඒ විපචිතඤ්ඤෝ. නෙය්‍ය සියවරක් විතරක් කියලා කියලා කියලා දුන්නොත් ඕ යාන්තම් තේරෙන්නේ. නෙය්‍ය. පද පරම කොහොම කියලා දුන්නත් එයාට නම් බැහැ ඒක අල්ලගෙන සාංශාරික කර්ම දෝෂයක් වෙන්න පුළුවන්. එතකොට පේනවා අන්න අර වගේ සුභාග ශිෂ්‍යෝන්ට හෝ උග්ඝටිතඤ්ඤෝ ශිෂ්‍යයන්ට පන්තියේ පළවෙනිය ලැබෙන්න පුළුවන් නේ. එවැනි ශිෂ්‍යයන්ට දක්ෂ හැකියාව මහා ප්‍රඥායට හැමෝම ඉරිසියා කරනවා ළඟින් හිටියත්. එයා වටන්න කල්පනා කරනවා. එයාගේ ස්ථානේ ගන්ත බලනවා. ඒක තමයි සමාජي හැටි නේ. අහිංසකටත් ඇත්තෙම උනේ ඒකයි. බොරු කේලම් කිව්වා, ගුරුවරයාව කෙටෙව්වා. ගුරුවරයා කල්පනා කළ එක පාට දඬුවම් කළොත් ඒක හරි නෑ. ක්‍රමෝපායෙන් මෙයාව මරන්න ඕන, මරවන්න ඕන. ගුරු පූජාවට අවශ්‍ය කුමක්ද කියලා වට පස්සේ ඇඟිලි 1000ක්, මිනිස් ඇඟිලි 1000ක්. හැබැයි එක්කෙනෙක්ගේ මහා පටංගිල්ල විතරයි. එතකොට 1000ක් මරන්න ඕන. ඒ දාහ මරන්න ගිහිලා තනි පුද්ගලයෙක් මිනිස්සු අතින් මැරුම් කාවි කියලා ගුරුවරයා තරහින් ද්වේෂයෙන් කල්පනා කළා. අහිංසකගේ වාසනාවකට එයා දක්ෂයෙක් වුණා ඒකටත් නේ ඉගෙන ගන්න දක්ෂ වුණා වගේම මිනී මරන්නත් දක්ෂ වුණා. තුන් හිතකින්වත් මිනී මරන්න ඉගෙන ගත්තේ නෑ. ගුරුවරයාට තියෙන ගුරු භක්තිය නිසාම එයා ඒකට පටන් ගත්තා. "ඔව් ගුරුතුමනි, මම ඒක සම්පූර්ණ කරන්න ලෑස්ති." කඩුව අමෝරාගෙන මිනිසුන් එලව එලවා මරනවා. එකපාරින් මරනවා. හැමෝම බියගෙන ඉලා. පලාතමනේ රජ්ජුරුව පමා බය වෙලා හැබැයි රජ්ජුරුව ළඟ වැඩ කළේ තාත්තා ප්‍රධාන පූජිතයා නේද? හින්තාන හින්තානි බමුණා. කතා කරලා කිව්වා අන්න ඔබේ පුතා මහා දානර්කෙක් වෙලා. මිනිස්සු මරනවා. ඒ පළාතට යන්න බෑ. කැලේට යන්න බෑ ගිහිල්ලා අල්ලන් ඉන්නකෝ මේ සේනාවත් එක්ක. තාත්තා වුණාට එයා බය ගුල්ලෙක් පැත්ත පලාතක ගියේ නෑ. යන සේනාව පවා මැරුවා. නමුත් බලන්නකෝ අම්මලාගේ තියෙන හදවතේ උණුවීම. මගේ පුතා අම්මාව මැරුවත් කමක් නෑ. මම යනවා මගේ පුතා සොයාගෙන කියලා. නින්තානි බැමිණිය ඒ වනේට ගියා. තව සුළු මොහොතක් ගියා නම් අම්මා මරලා ආයි සංසාරෙන් ගොඩෙන්න බැරි මහා ආනන්තරේ පාප කර්මයට වැටෙනවා නේ. අම්මා මැරීම, තාත්තා මැරීම, බුදුන්ගේ ලේසලවීම, රහතුන් රහතුන් නැසීම නේද? මේවා සංඝ බේදයේ මේ වගේ කරුණු කාරණා හරිම භයානකයි. ආයි ගොඩෙන්න බෑ ලීසියකට. ඒවා දියේ කරන්ට බෑ භයානක පාප කර්ම. පින්නත් මේ මහා පාප කර්මයට වැටෙන බව බුදුහාඳුර බුදු කරුණාවෙන් දැක්කා. ඒ නිසා අම්මා පුතා ළඟට අඟුලි මාලක ඇඟිලි මාලයක් දාගෙන ලේ පෙරාගෙන නේ 1000ට වඩා මරන්නේ නැති. මොකද අරහේ මරනකොට මිහි කුණු වෙන්නේ නැති ඇඟිලි සමහර ඒවා. ගස් යට හැංගුවා, බෙන යට හැංගුවා, පස්සේ බැරිම තැන තමයි ඇඟිලි මාලයක් හදන්න පටන් ගත්ත තමන්ගේ ඇඟීම දාගන්නේ. එහෙ කොච්චර අසරණද? එතකොට මේ මහා පාප කර්මයෙන් ගලව ගන්නට කල්ප ගණනාවක් දුක් විඳින පාප කර්මයෙන් ගලව ගන්න හැබැයි দমনී කරන්න ඕන අඟුලිමා. බුදුරජාණන් වහන්සේ ළඟටම වැඩියා. එකයි අඩු වෙලා තිබුණේ. අම්මා ආවා එනෝ ඈත දැක්කා. කමන්නේ අම්මාවත් මරණ එක මරනවා මේ මහා කටයුත්තෙන් මම ගුරු පූජාව කරන්න. අම්මා ඔන්න මෙන්න පේනකොට බුදුහාරු ඊට ළඟින් පෙනී සිටියා. උන්වහන්සේ වඩිනවා ශාන්ත ගමනක්. මෙයා দমনී කරන්නට හොඳම ක්‍රමය ඒකේ පහසු කරන්න ඕන. අඟුලිමාල වෙහෙසටපත් වෙලා හිටියේ හැමෝම දුහනවා මාව දකින්නකොට මේ ඉන්නේ බොහොම ශාන්ත කෙනෙක් තපස්වී කෙනෙක් වෙන්න ඇති. මෙයාව මල්ලානේ ලේසි දුවන්නේ නැතුව දගලන්නතෝ මරලා වැඩ ඉවර කරන්න පුළුවා. කඩු අමෝරාගෙන මහා ගල් කන්දෙන් පැන්න පල්ලෙහාට හැබැයි බුදුහාර අදිෂ්ඨාන කළා පැන්නට කවන්නේ. දුවගෙන ආවට කමක් නැහැ. ඔන්න මෙන්න ලං වෙන්නේ නැතල එතනින් එහාට ලං වෙන්න බෑ අදිෂ්ඨාන බලවේගී. චිත්ත බලවේගී. අඟුලිමාල දුවනවා දුවනවා දුවනවා බුදුහාරු බොහොම ශාන්ත ගමනින් වඩිනවා. හිතු මහාන හිතු කියන තැනට කෑ ගහන්න පටන් ගත්තා. මේ බුදුරජාණන් වහන්සේ බලන්න බුද්ධියට ආමන්ත්‍රණය කළේ ඒ ඒ පුද්ගලයා দমনය කිරීමේදී ක්‍රමවේද කීපයක් භාවිත කළ තියෙනවා. චරිතයට අනුකූලව ක්‍රියා කළා තියෙනවා. ඊළඟට බුද්ධියට අනුකූලව ක්‍රියා කරලා තියෙනවා. ඒ බුද්ධි මට්ටම් අනුව. ඊළඟට පරිසරයට අනුකූලවනේ. සමහර අයට බණ කියලා තියෙන්නේ සමහරට මහා අඹ ගහක් මුල් කරලා වෙන්න පුළුවන්. වලාකුළක් මුල් කරලා වෙන්න පුළුවන් නේද? මේ මුළු පරිසරයම බුදුබණ. ගලන ගඟ බුදුබණයි. හමන සුළඟ බුදුබණයි. වහින වැස්ස බුදුබණයි. මහා මේඝය බුදුබණක් නේ. ඒ නිසා පරිසරය ඉලක්ක කරගෙනත් බණ කියනවා. අඟුලිමාලට ආමන්ත්‍රණයේ බුද්ධියේ ප්‍රඥාවට බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට කිව්වා කොහොම ඉන්න නවතිනව මම නැවතිලානේ ඉන්නේ. අහිංසක මම නැවතිලා ඉන්නේ. එකපාරටම බුද්ධම ශිෂ්‍යයන් නිසා යාගේ ලොකු ධනාත්මක තිරස්මක් ඇති වුණා මනසේ. මොකද්ද මේ කියන්නේ? බුදුවරයෙක් වඩින ගමන් කියනවා නැවතිලා කියලා බුදුවරු බොරු කියන්නේ නේ. එහෙනම් මේ කියන්නේ එයා දැක්කනේ පාඩමකට ගියා ඒ මොහොතේම. එයා කල්පනාවකට ගියා. ඊපස්සේ මොකද්ද ඔය වඩින ගමන් කියන්නේ? නැවතිලා කියලා. දැන් සාකච්ඡාවට වැටුණා. එක වචනින්ම පස්සේ කිව්වා හරිනේ. ඔබ තවම දුකනවා. සත්තු මරමර මිනි මරමර පව් කරමින් කඩුව අමෝරාගෙන ඔය යන ගමනේ සංසාරේ දුහන්න වෙනවා. අගමුල නොපෙනෙන සංසාරයක බුදුහන් මම ආයෙ එහෙම ගමනක් නැහැ. මම නැවතලා ඉන්නේ මහා ප්‍රාණඝාතයෙන්. මට එහෙම සංසාරේ ගමනක් නැහැ. බුදුවරුන්ගේ බලන්න බුදුරජාන් වහන්සේ නමක් හඳුන්වනකොට ත්‍රිපිටක පාළියේ තියෙන ලස්සන වචන ගොඩක්. අදුතිය ඒ කියන්නේ බුදුවරයෙක් වගේ දෙවන්නේ එතන නැහැ. මේ ලෝකේ නැහැ. කාම රූප අරූප කියන මේ භවත්‍රයේම ලෝකත්‍රයේම නෑ. හවුද? බුදු කෙනෙකුට සමාන කළ බුදුවරේ ඒ සක්වල. එතකොට ඒ නිසා අදුක්කිය දෙවෙන්නේක් නෑ සමාන. ඒ සක්වලනේ දෙන මගුල් සක්වලක බුදුරු පහළ වෙන්න පුළුවන්. ඊළඟට වෙන අසහාය ඒත් කියන්නේ තමන් වහන්සේ හා සමාන කෙනෙක් නැත. අපටි සමා ඒ වගේම සඳහන් කළා ඔය පටිමා කියලා කියනවා නැවත භවයකට එවැනි භව නැති නිසා අපපටි සම කියනවා. අපපටි පුද්ගල ආයෙත් කියනවා මේ වචනේ. Taman හා සමාන පුද්ගලියෝ නැති නිසා මේ භවයේ සිඳලු නිසා හරියට ගහක් අතු කපනවා නෙමෙයි, දලු කඩනවා නෙමෙයි, මුදුන් මුල පිටින්ම අයින් කළාම ආයෙ පැලවෙන්නේ නැහැ වගේ. එවැනි තත්යකට තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ගමන ජීවිතය අරගෙන කියලා. මේ කරුණු ටික අඟුලිමාලට අහන්න ලැබුණා. තමන් වහන්සේ නැවතුනේ කොහොමද කියන කාරණේ. කඩුව ඉබේම බිම වැටුණා. වැඳගෙන හිටියා. ඇත්තට මම මේ උගත් කෙනා පන්තියේ පළවෙනියා ගුරුවරයෙක් හොඳම ශිෂ්‍යයා මං කොහෙද මේ යන්නේ එයාට තේරුණා මොකක් හරි කැරල්ලක් ඇති වෙලා එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ වැඩම කළ තින මාව බේරගන්නවා. මගේ දුක හෙන්නේ නැති. මගේ අඳෝනාව හෙන්නේ නැති. මගේ හිතම දකින්නේ නැති. මටම කරුණාව වඩන්නේ නැති. ඒකයි බුදුහාමුදුරු වැඩි. එයා බුදුහරු සරණ ගියා. බලන්නකෝ මහා රහතන් වහන්සේ කෙනෙක් වන්නට ශක්තිය ලැබුණා. ලේසියෙන්ම දමණය කළා. ඒකයි බලන්නකෝ රහත් වුණාට පස්සේ අඟුලිමාල කියන්නේ හදන් දන්නේ නේ කී දමයන්ති. සමහර අය සමහර ගුරුවරු කට්ටිය මේ দমনය කරන්නේ මොකද? දඬුවම් දීලා, ගහලා නේ? දේවල් පහර දෙනවා, පොළු වලින් ගහනවා, විවිධ දඬන දෙනවා. අංකුසෙහි කසාහිච සමහර අය දනුව මේ দমনය කරන්න ඕන සත්තුණු අංකුස හෙන්ඩුයි කස පහර දීලා සත්තු මිනිසුන්ටත් එහෙම තමයි. හැබැයි අදන් දේන සත්‍යේද අවියායුධ නැහැ. දඬුවන්නේ අහන්දන්තෝස්මි තාදින මං බුදුහාන්ට දමනින්නේ එහෙමයි මම මගේ මහා දාමරික මිනිමරුවේ බුදුහාරු දමනී කලේ මම කඩුවක් ගත්තට උන්වහන්සේගේ අතේ කඩු තිබුණේ ආවි ආයුධ තිබුණේ කිසිම දඬුවමක් මට දුන්නේ උන්වහන්සේගේ කාරුණික හදමඩලින් පැන ඒ කාරුණික සිත නිසාමයි මම දමනින්නේ පුරිස ධම්ම සාරති ගුණය ගැන කියනකොට ඌටත් වඩා තව සිද්ධි මොකටද? පින්නොත් මේ සිද්ධි අපි දන්නවා. එතකොට අපිට පැහැදිලි අපි තවදුරටත් කතා කරන විට දවසක් තවත් පෙස්ස කියලා කෙනෙක් වෙනවා බුදුහාරු හමුවේ. එයාට හරි පුදුමයි බුදුහාරු මේ විවිධ ආමරික අයද පහත් කුලවල අයද මාන්නෙන් ඉදිනිච්ච අයද වක බ්‍රහ්මයා වගේ අයද නේද? විද්ද අය වාද විවාද සඳහා කොච්චර ආවත් විවිධ ක්‍රමයන්කින් ආවා. මේය দমনය කරලා එකම බුදු පිරිසක් හැටියට අනුගාමික පිරිසක් හැටියට ලස්සනට ශික්ෂණයට පත් කරලා තියෙනම ජේතවනාරාමේ සමහර අය සක්මන් කරනවා සමහර අය භාවනා කරනවා සමහර අය පෙළ දහම කියවනවා මේ ශාන්තභාවය දැකලා මේ দমনය දැකලා පෙස්ස එයාත් ගෞවික් එහෙම නැත්නම් අශ්වයන් দমনය කරන කෙනෙක් බුදුහාන්ට ගිහින් කීවා පින්වත් බුදුරජාණන් වහන්සේ මට හරි පුදුමයි ඔබ වහන්සේ මේ අමුතු අමුතු චරිත තියෙන අය দমনය කරලා තියෙන හැටි පුදුමාකාර ශික්ෂණය පින්වත් බුදුරජාණන් වහන්සේ මිනිස්සු හඳුනගන්න ලේසි නෑ උත්තානකං හේතං බන්තේ යදිදම් පසවෝ සිව්පව දමනය කරන කෙනෙක් මම අලි අශ්වයෝ ඒ අය බුදුහාමුදුරුවනේ බලන්නකෝ හිතුනොත් මල පහ කරන්ට වර්චස් පිටක් හෙලන්න මහා සෙනග පෙරහැර යනකොට උනත් මහා පාරේ බලා ඉද්දී එහෙම කරනවා මේ හංගන ස්වභාවයක් නෑ සුළු දිහ පහ කරන්න හිතුවොත් මහා පෙරහැර යනකොට සෙනග බලන් ඉද්දිත් එහෙම කරනවා. ගහන්න හිතුනොත් හොඬ වැලෙන් කරකවලා අරගෙන පොළවේ ගහනවා. හංගල කරන්නේ නේ. නේද? ඒ අලියාගේ හැටි බුදුහාමුදුරුවෝ. එහෙව් එකේ උත්තානකං හේතම් බන්තේ යද්දම් පසවෝ ඝානං හේතම් බන්තේ යද්දම් මනුසමිනිසු බහගුක්තයි. ඇත්තනේ අපි කියනවනේ මෙයා මෙහෙම හිටියට මෙහෙම එහෙම කතා කරාට අපෝ එයා ඒ වගේ වැඩක් කළාද? මේ එයා ළඟ තීච්ඡ මේ ස්වභාවය අපි දැක්කේ නෑනේ. අපිට අඳුනගන්න බැරි වුණා. ඒ කියන්නේ මේ බුද්ධ වචනේ. ඉතින් පෙස්ස මෙහෙම කිව්වට පස්සේ බුදුහාරෝ එහෙම පැහැදිලි කළා. බලන්න පස්සේ ඇහුව ඇත්තටම බුදුහාන්නේ වහන්සේ කොහොමද මේ දමනය කරන්නේ? අර පෙස්සකින් බුදුහාරෝන ඔයා කොහොමද අලියෝ දමනය කරන්නේ අස්සියෝ දමනය කරන්නේ? ශාස්ත්‍ර ධම්ම සූත්‍රේ අස්සියෝ දමනය. එතනදී එයා කියනවා බුදුරජාණන් වහන්සේ මම ඒකට හරිය දක්ෂ ක්‍රම හතරක් අනුගමනය කරනවා. අශ්වය දමනය කරන්න මුලින්ම අල්ලගෙන ඇවිල්ලා කොහොමද සංහීන බොහෝම ඔළුව අත ගාලා මේ පිට අත ගාලා කීකරු ලෙස මම එයාට බොහෝම හොඳ විදිහට ආදරය කරමින් සමහර සත්සමනී කරගන්න පුළුවන්. ඇත්තනේ මහා සාර බලු පෙටියක් ගෙනල්ලා වුණත් මේ අස්සය පැත්තකට තියෙන ගෙවල ලස්සය අඩුයිනේ. මේ ඔළුව අත ගෑට පස්සේ ළඟටම වෙලා ප්‍රධාන ස්වාමියා ඉන්නේ කොතනද? එතනමම ඇවිල්ලා නේ. කන්න නැති වුණත් කකුලේ කකුල් දෙක ලෙව කකා හරි හැපි හැපි ඉන්නවනේ මේ බණ අහන ගෝණින් සවන්දන අයටත් ඒ අත්දැකීම දැක්කන සංහිම සත්තු උනත් හරි කැමති කරුණාවෙන් සලන සලකනකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිව් බඹ විහරණ මහා බ්‍රහ්මික ළඟ තියෙන්න ඕන ලක්ෂණ මිනිස්සු ළඟ තියෙන අම්මා තාත්තා ළඟ තියෙන ඒවා තියෙනවා නම් ඕනෑම කෙනෙක් দমনය කරගන්න හරිම ලේසි හද වෙලා තින්නේ ඕවා නැහැ ඒ නිසා මිනිස්සු කුපුරනවා, හිත් ගිනි ගන්නවා. එක වැටේ එක කෝටුව හෙට මෙහෙට වුණා. මිනිස්සු ගහමරා ගන්නවා. එක්ක මේ ලෝකෙන් චුත වෙනවා ලබාගත මනුස්ස ජීවිතේ නේද? පිහි ඇනලා, පිහියෙන් කොටලා, කඩුපාර ගහලා බලන් නියම අඟුලි මාලලා ඉන්නේ දැන් තමයි. ඈ දැන් තමයි බුදුවරුගේ පහළ වීම ආය සජීවීව අවශ්‍යයි ලගේ. නමුත් මේ ධාම දර්ශනීය දිහා ගැඹුරින් බලනවා නම් ඒ වගේ මුංචි ප්‍රශ්න අපට නැති කරගන්න පුළුවන් එක කාරුණික සිතිවිල්ලකින්. සංහේම නොදු මොලොක් විදිහට සැලකුවොත් තිරිසංගත සතෙක් වුණත් අපට පුළුවන් නම් හීලේ කරන්න. ඒ අසදමන සූත්‍රයේ කියවෙනමනේ. සාමි මිනිසුන් ගැන කවර කතාවද නේ? මේක තමයි ඇත්ත. දෙවෙනි කාරණය පෙස්ස මේ පාලනය කරන හැටි සත්‍යය দমনය කරන පෞෂේන. එයාට සැරින් කතා කරලා, ගහලා, දඬුවම් දීලා අරම බැරි අයට එහෙම කරනවා. ආ බුදුහාරයව එහෙමද? හොඳයි හොඳයි. තුන්වෙනි කාරණේ සංඝ පරුසේන දෙකම මුලින් ආදරය කරනවා ඊට පස්සේ දඩුවම් කරනවා ආයෙ දඩුවම් කරනවා ආයෙ ආදරය මේ දෙපැත්තම කලවමින් එහෙම මිශ්‍රිත ක්‍රමෙනුත් අශ්ව දමනය කරනවා හතරවෙනි කාරණේ හනේන බුදුහන්නේ මම වගේ කෙනෙකුට මං අශ්වය দমনය කරන්න මේ පුළුවන් කියලා කුසලතාවින් යුක්තයි කියලා මාව ප්‍රසිද්ධයි. හැබැයි එහෙම මට බැරි වෙන කෙනෙක්. එක්ක සංහේන මෘදු විදිහට, සැර විදිහට දෙකම කලවමේ හරි බැරි නම් හනේන හනාමි මරලා දානවා බුදුහාමි. ඒ අශ්වයා මරලා දානම මට කීකරුනේ නේ. দমনය කරන්නට බෑනේ. එතකොට බුදුහාඳුර මේක අහගෙන ඉඳලා ඇහුවා කියනවා. ඔයා ඇහුවා නේද පෙස්ස මම කොහොමද පිරිස দমনය කරගන්නේ කියලා. මම කරන්නේත් ওই ටිකමයි. පෙස්ස බුදුනේටපත් වුණා. බුදුහන්නේ මම කෙලස් බරිත කෙනෙක්. මම দমনය කරන්නේ මේ සත්තු. බුදුහාමුදුරුවෝ මේ ක්‍රමයේම දනුගමනය කරන්නේ. අදයිනි මම දැනගත්තේ ඒක කියලා එයා පුදුමේ පළ. අනේ බුදුහානේ ඒක නම් මට පැහැදිලි නෑ. පැහැදිලි කරගන්නම ඕන. ඌ පැහැදිලි කරන්න. පළවෙනි කාරණය සංහීන. මෘදු මොලොක් විදිහට මම කතා කරනවා. කුසල් වල තියෙන හොඳ විපාක ආනිසංස කියලා දෙනවා මෙහෙම කළොත් දිව්‍ය ලෝකේ යනවා මෙහෙම කළොත් මනුස්ස ලෝකේ නේද? ওই කාරණා ටික මම කියලා දෙනවා. එතකොට සමහර අය දමණය වෙනවා. එහෙමත් බැරි අය පරුසේන බොහොම සැඩින් මම දමණය කරනවා. ඒ කොහොමද? අකුසලේ භයානක විපාක කියලා දෙනවා. අකුසලේ භයානක විපාක සතර අපාය ගැටෙන හැටි, විඳවන හැටි, යක්ෂ භූත പ്രേත අඳුරු ලෝක වලට වැටෙන හැටිනේ. ඒවා තදින් කියලා දෙනවා විතරක් නෙමෙයි වැරදි කළාම ඒ ගැන තදින් අවවාද කරනවා. අනුශාසනාව කලින් වැරද්දක් වෙන්න කලින් කරන එක තමයි අනුශාසනානේ. වැරද්දක් උනාට පස්සේ කරන එක තමයි අවවාද. අපේ ගෙවල් වල ගොඩක් තියෙන අවවාද කරනවා වෙන්නේ ඉස්සර වෙලා. උනාට පස්සේ අනුශාසනා කරනවා. දෙක පැටලිලා තියෙන්නේ. යහත් දෙක නොරත රත හිත මෙත කීතා. එතකොට තදින් කියලා දෙනවා. මෝඝ පුරුෂ එහෙම කියලා තියෙනවා මහ මෝඩයා. ඒ බුදුහාමුදුරු බැනලා තියෙනවා නේ. එහෙම කියලා තියෙනවා. සම්ම පරුසේන දෙකමත් මාත් අනුගමනය කරන හොඳින් කතා කරනවා. තදිනුත් කියන කුසලයක් කියනවා අකුසල විපාකත් කියනවා. ඊළඟ හනේන හනාමි හතරවෙනි දේ මම මරලත් දානවා. අන්න දෙස්සතුවේ මුල් තුනටම මට එකඟ වෙන්න පුළුවන් බුදු කෙනෙකුගේ අතින් කට්ටිය මැරෙනවා නම් ඒක නම් පිළිගන්න බෑ. එහෙනම් බුදුහාරු සද්දනතු ඒ වැඩිත් කරලා එතකොට. පස්සේ ඒක කලබල වෙන්න එපා. ඔබ මරන්නේ සත්වයා බෙල්ල කපලා හරි මොකක් හරි කරලා හරි අවිවාදයෙන් කොටලා හරි වෙන්න පුළුවන්. මං එහෙම නෙමෙයි. මගේ මරණ ක්‍රමය මෙන්න මේකයි. මම පිරිස අතරින් එයාට බ්‍රහ්ම දණ්ඩනේ පනවනවා. කාටවත් කතා කරන්න එපා ඕක තමයි මහා මරණවා කියපු දඬුවමේ ස්වභාවය. ඇත්තනේ. හික්මවන්න බැරිම නම් බුදුරජාණන් වහන්සේ පිරිස කඳවල කියනවා. අර ඇත්ත එක කවුරුවත් කතා කරන්න එපා. එහෙම වෙනවනේ. හදාගන්න බැරියයි එහෙම කරන්න පුළුවන්. චන්න වගේ අයනේ බ්‍රහ්ම දණ්ඩේ පැනෙව්වා. එයාව හදාගන්න පුළුවන් වුණානේ. ඒ නිසා මෙන්න මේ සංහේන පරුසේන සන්න පරුසේන හනේන මේ කියන කාරණා ක්‍රමවේද තුنين හතරින්ම බුදුහාඳුරු අදම්ම්‍ය බුද්ධලයා. ඒ අය දැමුණු නැති අය දමණය කළා. ඒ නිසා පින්වත්නි මේ කාරණා වලදී අපට එහි තියෙන වටිනාකම තේරෙනවා. විශේෂයෙන් මේ තථාගත ධම පින්නතුනි අපට අවබෝධ කරගන්න පුළුවන්. අවබෝධ කරන්න බැරි නෑ. බොහෝ අය හිතනම ඒව තියෙන්නේ සූත්‍ර පාළියෙන්, ඒව තියෙන්නේ බණ කතාවලනේ. ඒව අපට හරියන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. නමුත් බලන්නකෝ බුදුදහම තුලම තියෙනවා පින්නතු අපේ බණ පොතේ පෙන්වන අෂ්ට දුෂ්ටක්ෂණ ස්ථාන අටක් තියෙනවා කාරණා අටක් තියෙනවා ධර්මය අවබෝධ කරන්න බැරි ඒ කාරණාට මට හිතන වෙසක් සතිය නිසා මතක් කරන්න ඕන පළවෙනි කාරණය තමයි මෙන්න මේ වගේ කෙනෙකුට මේ ධර්මයෙන් සුවපත් වෙන්න බෑ බලන්න අහන ඔබ වුණින් හරි ඔබ මේකට අහු වෙලාද කියන්නේ පළවෙනි එක තමයි නිරයන් uppannෝ හෝති නිරයේ වැටිච්ච කෙනෙකුට මගඵල ලබන්න බෑ. මේ ධර්මයෙන් සුවපත් වෙන්න බෑ එතනින් ගොඩ එනකම් නේ. අපි එහෙම වෙලාද? එහෙම වෙලා නෑ. තිරච්ඡාන යෝනියං uppannෝ හෝති. තිරසංගත සත්‍යයක් වෙලා ඉපදුණු ඒත් බෑ. අපි එහෙම වෙලාද? එහෙම වෙලා නෑ. සමහර අය තිරසන් වැඩ කළාට පෙත්තිරිසියන් uppannෝ හෝති. പ്രേත ලෝකයක ඉපදුණොත් ඒත් බෑ. අපි එහෙම නෑ. අඤ්‍යතරං දීඝායුකං දේවය නිකායන් උපන්නෝ හොති. මහා දීර්ඝ ආයුෂ තියෙන දිව්‍ය ලෝකයක උපදිනවා. අපි හිතුව අසඤ්ඤ තලය වගේ අවුරුදු කෝටි ගණනක් අසඤ්ඤ තලයේ ඉන්නකොට බ්‍රහ්ම තලයේ ගිහිල්ලා ඉපදුණොත් ඔහි ඉන්නවා. වෙනුත් එහෙම බ්‍රහ්ම ලෝකෙ හිටියයි කියලා සංසාරී වර වෙන්නේ නැහැ. මැරිලත් නෑ මැරිලා නැත්තේත් නෑ සංඥාවක් ඇත්තේත් නෑ නැත්තේත් නෑ එවැනි මහා ගැඹුරු සමාධියකින් බ්‍රහ්ම ලෝකේ නේද රූපාවචර අරූපාවචර එහෙම ඉන්න පුළුවන් එතකොට ධර්මය අවබෝධ වෙන්නේ නෑ අර ගිහිල්ලා අර තලයේම ඔහි ඉන්නවා මහා දුකක් තේරෙන්නේ නෑ ඊළඟට පච්චන්ත දේශේසු ජනපදේසු ඒ පච්චන්ත ජනපදයක් කියේ මේ දුර ගමක නෙමෙයි අර මං කලින් සඳහන් කළා නේද චක්‍රාවාට චූලනිකාලෝක ධාතු මජ්ක්‍ධිමාලෝක ධාතු සහ කෝටිසත සහස්‍රී මහා ලෝක ධාතු ආන් මේ වගේ මගුල් සක්වලක් නොවන බුදුහඩක් නැසෙන ඈත තියෙන සක්වලක ලෝක ධාතුවක අපි ගිහිල්ලා අතරමං වෙනවා සත්‍යෝ තමයි මිනිස්සු වෙන්න පුළුවන් ඍතුවිතල ඇයි කෝටි ගණනක් තියෙනවනේ මේ විශ්වයේ එතකොට එවැනි අයට බෑ මේ ධර්මය අවබෝධ කරගන්න හොඳ බුදු කෙනෙක්ගේ හඬක්වත් නෑ. මන පදයක්වත් නෑ. අපි කොයි තරම් භාග්‍යවන්තද අපිට එහෙම ප්‍රශ්නයක් නෑ. නිච්චෝ දිට්ඨිකෝ හෝති ඔන්න තව වැදගත් කාරණයක්. බුද්ධෝත්පාද කාලයේ ගුණත් මිත්‍යා දෘෂ්ටි ගුණොත් ඉවරයි. සමහර අය කියනවනේ බුදු කෙනෙක් පහළ වුණේ නෑ. පහළ වුණා නම් විද්‍යාවට හඬපටයක්වත් අහුවෙන්න ඕන. දැක්කනේ. විද්‍යාඥයෝ හිටියද එතකොට හඬපට හදන්න නේද? රෙකෝඩ් කරන්න ඔන්න ඇත්ත. දුප්පඤ්ඤෝ හෝති දෘෂ්ටාඥ වුණොත්. ප්‍රඥාව නැත්තම් ඊතරම් මේ සූත්‍ර පිටකයම කිව්වා. කියෙව්වත් එයාට බෑ ධර්ම අවබෝධය කරන්න. පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුක්පඤ්ඤස්ස. අබුද්ධෝත්පාද කාලෝ හෝති. බුද්ධෝත්පාද කාලයක් නොවුනොත් මනුස්ස උනාට ඒත් බෑ ධර්මය අවබෝධ කරගන්න. ඔය කාරණා අටෙන් එකකටවත් අපි අයිති නෑ. හැබැයි අපි කිව්වට මිත්‍යා දෘෂ්ටික වෙලා නම් ආ මේක කර්මයේ කර්මඵලයේ පිළිගන්නේ නෑ. බුදුහාරු පිළිගන්නේ නෑ. ධර්මයේ පිළිගන්නේ නෑ. මහා සංඝයා පිළිගන්නේ නෑ. මේ ළඟදී කොහේදෝ ධර්ම සාකච්ඡාවකට එක්තරා මාධ්‍ය ආයතනයක ගිහිල්ලා එතන සුදු රෙද්දක් දාලා තිබුණා මූලාසනෙට. මට තමයි ආරාධනෙත් තිබුණේ. හිටියා නිත්‍යා දෘෂ්ටික කෙනෙක්. ඔව් එයාහන මේ අපටනේ සුදු රෙද්දක් ඇයි මෙයාට සුදු රෙද්දක් කියලා. ඊපස්සේ සංවිධායක මණ්ඩලය කිව්වා ස්වාමීන් වහන්සේ නමක් වඩිනකොට එහෙම තමයි අපි පිළිගත්තක නෑ නෑ නෑ එක්ක මන්ට සුදු රෙද්දක් මටත් දාන්න ඕනේ නැත්නම් සුදු රෙද්ද අයින් කරන්නට බලන්නකෝ බුදුහාඳුර පිළිගන්නේ ධර්මයේ පිළිගන්නේ සංඝයා පිළිගන්නේ. එහෙම අය ඉන්නවා. එතකොට බලන්නකො මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ. සතර අපාය ගියා වගේමයි මනුස්ස රූපේ වුණාට. පින්නතුනි මේ වගේ මහා දහමක් අපට උරුම වුණා. මේ දහම කවුරු හරි පිළිපදිනවා නම් වේරිනේසු මිනිස්සේසු විහරාම අවේරින. වෛරී පුපුර පුපුර ඉන්න සත්වයන්ට පුළුවන් මේ ධර්මයේ තේරුම් ගත්තොත් අවෛරී භාවයටපත් වෙන්න. අඟුලිමාල මිනි මරමර මරමර ගියේ වෛරසිතක් ඇති කරගන්නනේ නේද? ඇයි? කොහොම හරි මේ ගුරු පූජාව කරන්න ඕන. වෛරසිත ඇති කෙරෙව්වා. නේද? ඒ වගේම අඬන මිනිස්සුන්ට නොහඬා ඉන්න පුළුවන් මේ ධර්මයට සමීප වුණා. පසුත වෙන මිනිස්සුන්ට පසුත වීමෙන් මිදෙන්න පුළුවන්. බියෙන් ත්‍රස්ත වූවන්ට බිය රහිත වෙන්න පුළුවන්. හේමෝ මග්ගෝ මේ ධර්ම මාර්ගයේ ക്ഷേම මාර්ගයක්. තීති ගමනියෝ හැබැයි සතුටින් යන්න පුළුවන් සෝ වත්තිකෝ හරීම සුවදායකයි පින්වත්නි ඉරානයේ පහළ වෙච්ච ඉස්ලාමික මහා ගත්කතුවරේක අපි බුදුහාඳුරු ගැන මෙහෙම කියලා තියෙනවා ඉංග්‍රීසියෙන් තියෙන එක අපි සිංහලෙන් කියේ ඔබ මිනිසුන් අතර පහළ වූ උත්තරීතර තැනැත්තා දකුණු කැමැත්තෙහි නම් භික්ෂු වේසින් සැරිසරි බුදුරජාණන් වහන්සේ දෙසම බලන්න ඒ මිනිසුන් අතර සිටි පරම පවිත්‍ර උතුමානෝය. ඉරාණේ හිටපු මහා ගත්කතෝරේ ප්‍රාඥික බුදුහාමුදුරු ගැන එහෙමයි කියලා තියෙන්නේ නේ. ඒ නිසා පින්නතුනි බැලූ බැලූ අත ප්‍රඥාවන්තයින්ට නම් බුදුහාමුදුරු ඒ දහම ඒ ආර්ය මහා සංඝ රත්නේ හරීම ශාන්තියක්. ඒ ශාන්තිය ලබන්ට අපි හැමදෙනාටමත් මේ පින මහෝපකාරී වේවා කියලා දිෂ්ඨාන කරන්නේ. දෙවියන්ටත් පින්දෙන්ට සාදු කියන්න. සිද්ධ කළ මහපිනේ බලෙන් ඔබ සුවපත් වේවා හැමට පැමිණෙන කරදර බාධක විපත්‍ය දුක්ගෙහෙට දුරින්ම දුරස් වේවා බුද්ධාලෝකයේ ලැබේවා ධර්මාලෝකයේ ලැබේවා ආර්ය මහ සංගරුවනෙහි ආශිර්වාද ලැබී හැම දිනාම සුවපත් වේවා කියලා සාදු කියන්න. සිද්ධ කළ මහපින දෙවියන්ටත් මියගිය හැමටත් ඔබටත් අපටත් අමා නිවනින් නිවෙන්ට නිවනින්ම සැනසෙන්ට මේ මහපින මහා පාරමිතාවක්ම වේවා වේවා කියලා දිෂ්ඨාන කරන්නේ. කෙලෙස් වෙනසීවා සාත් සිත් නිවීවා රෝග දුරු වේවා සැමට යහපත් උදා වේවා ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්දා ඔබ හැමත සම්මා සම්බුදු සරණයි ධර්මාන් ශාස්ත්‍රාව ප්‍රවේතු දේශකයාණන් වහන්සේ මාළඹේ අරන්ගල කහන්තොට පාරේ ශ්‍රී සෛලාරාමාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යනාංශයේ කතිකාචාර්ය ආචාර්ය රාජකීය පඬිත් සද්ධර්මවාගීස්වර පූජ්‍යපාද කඳුරේ සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. මෙම ධර්මදේශනාවේ සංයුත තැටියක් වූ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩි තොරතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න. 0111 30 710 82 0111 30 710 දුරකථන අංකය ශ්‍රාවක පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නට. ඒ පිළිබඳ වැඩිතුරු ආගමිකංශයෙන් විමසන්න. දුරකථන අංකයේ 01112 697 170 01112 ආගමික අංශයේ දුරකථන අංකය. Thank you. විදේශගතව සිට ඔබේ යාතිත මිත්‍රාදීන්ට පුළුවන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විසුරුවන් ලබන මෙම ධර්ම දේශනාවට සවන් දෙන්නට අපේ වෙබ් අඩවියට පිවිසීමේ වෙබ් අඩවිය www.slbc.lk වෙබ් අඩවියට පිවිසෙන්න ධර්ම ශ්‍රවණය කරන්න සිල් දිනාටම දිරුවන් සරණයි